මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියා සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත වූ මේ තිසරණ සහිත වූ පංචශීල සමාදානය පංචශීල සමාදානය මාර්ගඵල මාර්ගඵල නිවන් අවබෝධය පිණිසම මාර්ගඵල නිවන් අවබෝධය හේතු වාසනා වේවා හේතු වාසනා වේවා කිසරණේන සද්ධෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කත්වා අප්‍රමාදේන සම්පාදේත ආම බන්තේ සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මන් මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බවග්ගු පාදාය අවීචිහෙත්තතෝ හෙත්තන්තරේ සත්ත කායෝපපන්නා රූපී අරූපී ච අසඤ්ඤ සංඤිනෝ දුක්ඛා පමුංචන්තු කුසන්තු නිබ්බුතින්ති ධර්ම ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වෙන සදහවත් වාසනාවන්ත පින්වත්නි අද දවසේදී මේ උතුම් ධර්ම දේශනාවෙහි දායකත්වය ලබන්නේ අද දින නමවන උපන්දිනය සමරන කෙනුලේ කරුණා කලකගේ මිනිබිරියට ආශිර්වාද කිරීම පිණිස බීඑස් සේනානාන බීඑස් සේනානායක නෑනියන් ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස විසින් ඉතින් මේ පින්වත් පිරිස මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ ලබා ගනිමින් ධර්ම දානමය පින්කම සිදු කරගෙන තවත් බොහෝ දෙනෙකුට මේ උතුම් ශ්‍රී සද්ධර්මයට සවන් දෙන්නට අවස්ථාව ලබා දෙමින් මහා පින්කමක් ඒ විදිහට සිදු කරගන්නවා. ඒ වගේම මේ පින්වතුනොත් ඒ වගේම බෞද්ධ රූප වාහිනිය තුලින් මේ ධර්ම දේශනාවලට සවන් දෙන ඔබ හැම දෙනාමත් අද දවසේ මේ ධර්මානුශාසනාවට සවන් දෙමින් ධර්ම ශ්‍රවණය කිරීමේ උදාර පින්කමත් මේ සමගම සිද්ධ කරගනු ලබනවා. පින්තුනේ බුදුරජාණන් වහන්සේ නමකගේ සේ සද්ධර්මයට සවන් දෙන්නට ලැබීම අපේ ජීවිතය තුළ අපි ලබා ගන්න ඊටාම දුර්ලභ අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයක් මුණගැසීච්ච මේ මොහොතේදී අපිට මේ මනුෂ්‍ය ජීවිතය තුළ තෙරුවන් සරණ ගිය ශ්‍රාවක ශ්‍රාවිකාවන් බවට පත්වන්නට පුළුවන්කම ලැබිච්ච නිසා තමයි මේ විදිහට බුදුබණ අහන්නට ඒ වගේම ඒ ධර්මයේ හැසිරෙන්නට ඒ ධර්මය අපිට අවබෝධ කරගන්නට අවස්ථාව ලැබිලා තිබෙන්නේ. ඉතින් ඒ නිසා මේ අවස්ථාව ශ්‍රණ සම්පත්තිය වශයෙන් තමයි ධර්මයේ සඳහන් කරලා තිබෙන්නේ. දුර්ලභා කන සම්පත්තිය කියලා දේශනාවේ සඳහන් වෙනවා මේ වගේ ශ්‍රණ සම්පත්තියක් උදා වීම ඊටාම දුර්ලභ කාරණාවක් වශයෙන් පින්නතුනේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙච්ච කාලයකදී යම්කිසි විදයකින් අපි පෙර කරන ලද අකුසල කර්මයක් නිසා නිරයේ උපත ලැබුවා නම් ඒ නිරය උපත ලැබපු සත්වයන්ට බුදුරජාණන් වහන්සේලා ලෝකයේ තුල පහළ වුණත් බුදුරජාණන් වහන්සේලාගේ ධර්මය මේ ලෝකයේ තුල ජීවමානව තිබුණත් ඒ ධර්මයේ දකින්න, ඒ ධර්මයේ අහන්න, ඒ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඉතින් ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙච්ච කාලයකදී යම්කිසි විදයකින් අපේ තිරිසන් ලෝකයේ උත්පත්ති ලැබුණා නම් ඒ තිරිසන් ලෝකේ උපත ලැබපු සත්වයන්ටත් බුදු කෙනෙක් ලෝකයේ තුල පහළ වෙලා හිටියත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ විදිහට ජීවමානව පැවතුනත් ඒ ධර්මය අහන්නට ඒ ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ වගේ මානසිකත්වයක්, ඒ වගේ හිත දියුණු කරගන්න පුළුවන් ස්වභාවයක් ත්‍රිසන් ලෝක ජීවත් වෙන සතු තුළ ඇත්තේ නැහැ. ඉතින් ඒ වගේම තමයි පෙරේත ලෝකයක ඒ වගේ කාලයක අපි උත්සාහය ලැබුවා නම් මේ වගේ බුද්ධ ශාසනයක් තිබෙන කාලෙක බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ ලෝකයේ තුල ජීවමානව පවතින මේ වගේ කාල සීමාවක අපි යම්කිසි විදියකින් පෙරේත ලෝකයේ පෙරේතයන් විදියට උපත ලැබුවා නම් පින්නතුනේ පෙරේත ලෝකයේ උපත ලැබුව සත්වයන්ටත් බුදුරජාණන් වහන්සේලා දකින්නට ලැබුණත් බුදුබණ අහන්නට ලැබුණත් ඒ ධර්මය දකින්න පුළුවන් කමක් නැහැ. ඒ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම තමයි වෙනවත්නි බුදුරජාන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙච්ච කාලෙක අපි මිනිස්ය ලෝකේ උත්පත්ති ලැබුවත් අපි මැද පෙරදිග වගේ රටක ඒ එවැනි බුදුරජාණන් වහන්සේලා දකින්නට භික්ෂුන් වහන්සේ නමක්වත් දකින්නට බුදුබණ අහන්නට නොලැබෙන ඒ වගේ ප්‍රත්‍යන්ත ජනපදවල රටවල් වල අපේ උත්පත්ති ලැබුවා නම් පින්නතුනි බුද්ධ ශාසනයක් ලෝකෙ තිබුණා කියලා ඒ බුද්ධ ශාසනයෙන් අපිට ඵල ප්‍රයෝජන ලබන්නට ඒ ධර්මය අහන්නට ධර්මය දකින්නට අපිට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවත් අපේ ලබාගත මනුෂ්‍ය ජීවිතය අඳගලු බිහිරි වෙලා අපි ඒ ආත්ම භාවය ලැබුව නම් ඒ වගේම මන්දබුද්ධික මෝඩ පුද්ගලයෝ වෙලා අපි උත්පත්ති ලැබුව නම් පින්නතුනේ ඒ මනුෂ්‍ය ජීවිතය තුළ බුද්ධ ශාසනයක් මුණ ගැසුණත් අපිට ඒ බුද්ධ ශාසනය තුලින් කිසිම ප්‍රයෝජනයක් ලබන්න පුළුවන් කමක් නැත්තේ නෑ ධර්මය අහන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ධර්මය දකින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඉතින් ඒ නිසා එකම මොහොත තමයි එකම ශ්‍රණය තමයි පින්නතුනේ එකම අවස්ථාව තමයි බුද්ධ ශාසනයක් ලෝකේ පහළ වෙච්ච කාලෙකදී මනුෂ්‍ය ජීවිතයකට ලබලා ඒ මනුෂ්‍ය ජීවිතය තුළ තෙරුවන් සරණ ගිය ශ්‍රාවක ශ්‍රාවිකාවන් බවට පත්වෙන්නට පුළුවන්කම ලැබුණොත් බුදුරජාණන් වහන්සේ පිළිබඳව ධර්මයේ පිළිබඳව සංඝරත්නය පිළිබඳව ඒ විදිහට ශ්‍රද්ධාව ඇති කරගන්න පුළුවන්කම ලැබුණොත් අන්න එබඳු පින්නතුන්ට තමයි පින්වත්නි මේ වගේ උතුම් ධර්මයට සවන් දෙන්න පුළුවන්කම ලැබෙන්නේ මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ ඉතින් ඒ නිසා මේ අවස්ථාව පින්නතුනේ අපිට සසර ජීවිතයේදී ලැබිච්ච ඊටාම වටිනා අවස්ථාවක් ඒ වගේම ඊටාම දුර්ලභ අවස්ථාවක් ඉතින් ඒ නිසා මේ පින්නතුන්ට මේ වගේ ධර්ම දේශනාවන් වලට සවන් දෙමින් ඒ විදිහට තමන්ගේ ජීවිතය පිළිබඳව තේරුම් ගන්නට තමන්ගේ ජීවිතය අවබෝධ කරගන්නට මේ ධර්මය අවබෝධ කරගන්නට මේ මනුෂ්‍ය ජීවිතය තුල අවස්ථාව ලැබිලා තිබෙනවා. ඉතින් ඒ නිසා අද දවසේ මේ ධර්ම ශ්‍රවණය කරලා මේ පින්වත් හැම දෙනාට මේ විදිහට බුදුරජාන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන ධර්මය දැකලා තමන්ගේ ජීවිතය ප්‍රත්‍යක්ෂ කරගන්නට චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්නට මේ කුසලානිසංස ධර්මයන් හේතු වේවා කියන ප්‍රාර්ථනාව නැති කරගෙන මේ ධර්මානුශාසනාවට සවන් දෙන්න. අද මේ ධර්ම දේශනාව තුළින් මේ පින්වත් පිරිසට අපි විස්තර කර දෙන්න බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකය පිළිබඳව විශේෂයෙන් සත්ව ලෝක පිළිබඳව ඒ වගේම ඒ සත්ව ලෝකවල උත්පත්ති ලබන්නට හේතු වෙන කාරණාවන් පිළිබඳව ඒ වගේම මේ සත්ව ලෝකවල උත්පත්ති ලැබපු අය සැප දුක් විඳින ආකාරය පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු ධර්ම කරුණු කාරණාවන් කිහිපයක් තමයි අද මේ ධර්මානුශාසනාව තුළින් ඔබට අපි පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනි මේ ලෝක ධාතු පිළිබඳව ඊටාම පැහැදිලිව ඊටාම නිර්වෝල්ව අවබෝධ කරගත්ත ශාස්ත්‍රඥ වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේට ඒ පිළිබඳව තිබිච්ච ඥාණය අපි හඳුන්වන්නේ ලෝකවිදු ඥානය කියලා. විශේෂයෙන් උන්වහන්සේ ਸਰවඥතා ඥානය තුලින් ඒ වගේම දිබ්බචක්කු ඥානය, පූර්ව නිවාසාන ස්මෘති ඥානය වෙනි ඒ විශිෂ්ට ඥානයන් උපදවාගෙන තමයි උන්වහන්සේ මේ ලෝක ධාතු පිළිබඳව මේ සත්ව ආවාස පිළිබඳව ඒ විදිහට දේශනා කරන් තිබුණේ. ඉතින් ඒ විදිහට උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ කරගෙන දේශනා කරපු ඒ ධර්මය අද වෙන විට පින්නතුනේ ඒ ධර්මයට අභියෝග කරන්නට මේ දේශනා කරපු එකම කාරණාවක් නිෂ්ඵල කාරණාවන් අසත්‍ය දේවල් වශයෙන් කියන්නට මේ ලෝකේ කිසිම කෙනෙකුට පුළුවන්කමක් ලැබිලා නැහැ. අද දවසේදීත් විද්‍යාත්මකව උනත් පින්නතුනේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු කරුණු කාරණාවන් තවදුරටත් සනාත වෙනවා මිසක් ඒවා අනාථ කරන්නට මේ ලෝකේ කිසිම කෙනෙකුට පුළුවන් කමක් ඇත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේට පින්නතුනි මේ ලෝකයේ පිළිබඳව සත්ව ලෝක පිළිබඳව මේ විශ්වය පිළිබඳව තිබෙච්ච ඥානය පින්නතුනි ඊටාම ආශ්චර්යමත් ඊටාම පුදුම එළවන සුළු ඥානයක් තමයි බුදුරජාණන් වහන්සේ තුල තිබුණේ. අද වෙන විට විද්‍යාඥයන් මේ ලෝකයේ පිළිබඳව හොයාගත් සීමාවන් ඉක්මවා ගිහිල්ලා ඊට වඩා අතිශයින්ම පුළුල් විෂයක් පුළුල් ඥානයක් තුල ඉඳගෙන බුදුරජාන් වහන්සේ මීට අවුරුදු 2500කට පමණ ඈත අතීතයේ මේ ලෝක સિદ્ધාන්තයන් පිළිබඳව ඊටාම පැහැදිලිව බුදු ඇසින් දැකලා දේශනා කරලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේ පින්නතුනේ අද විද්‍යාඥයෝ මේ පෘථුවිය මේ සූර්යයා වටා ගමන් කරනවා කියන කාරණාව මේ මෑත කාලයක මේ සියවස් දෙකක් වගේ කාලයක් ඇතුළත විද්‍යාඥයෝ අවබෝධ කරගෙන ප්‍රකාශ කරනකොට බුදුරජාන් වහන්සේ ඒ කාරණාව පවා මේට අවුරුදු 2500කට ඈත ඉතිහාසයේදී දේශනා කළා. එක් අවස්ථාවකදී බුදුරජාන් වහන්සේ පින්නතුනි මේ උපන්නා වූ මිනිස්යාගේ ආයුෂ ගෙවී යන ආකාරය පිළිබඳව දේශනා කරන්නට යොදාගත් උපමාවක් තුළදී බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට දේශනා කරනවා. උන්වහන්සේ දේශනා කරනවා ඊටාම දක්ෂ දුනුවායෝ දුනු දුනුවායෙක් එක තැනක ඉඳගෙන එලිමහනක ඉඳගෙන දුන්නක් අරගෙන ඒ දුන්නෙන් ඊටාම වේගයෙන් ඊතලයක් විදිනවා ඒ ඊතලයේ ඈතට විදිනකොට එතන හිටපු තවත් මිනිහෙක් දුවගෙන ගිහිල්ලා අර ඒ තලය බිමට වැටෙන්නට නොදී අල්ලගෙන එනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි මේ මිනිහයාට වේගයෙන් දුවන්න පුළුවන් නේද කියලා. භික්ෂුන් වහන්සේලා කියනවා ස්වාමිනේකට වේගයෙන් දුවන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ විදිහටම දක්ෂ දුනුවායෝ හතර දෙනෙක් ඊතල හතරක් අරගෙන ඈතට වේගයෙන් විඳිනකොට එතන හිටපු තවත් මිනිහෙක් දුවල ගිහිල්ලා අර ඊතල හතරම හතර දිශාවට විදපු අර ඊතල හතරම බිමට වැටෙන්නට දෙන්නේ නැතුව ඒ ඊතල අල්ලගෙන යනවා. බුදුරජාණන් වහන්සේ අහනවා මේ මිනිහයාට ප්‍රියගෙන් දුවන්න පුළුවන් නේද කියලා. භික්ෂුන් වහන්සේලා කියනවා භාගතුන් වහන්සේ ඒ මිනිහයාට නම් පුදුමාකාර වේගයකින් දුවන්න පුළුවන් කෙනෙක් කියලා. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරන මහණෙනි ඒ මිනිස්යාට යම්තාක් වේගයකින් දුවන්න පුළුවන් නම් ඒ මිනිස්යා දුවන වේගයටත් වඩා වේගයෙන් මේ පෘථුවිය මේ සූර්යයා වට ගමන් කරනවාය කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පෘථුගේ සූර්යයා වටා ගමන් කරන වේගයටත් වඩා ඊටාම වේගයකින් මේ සූර්යයා හා චන්ද්‍රය ආශ්‍රය කරගෙන ජීවත් වෙන දෙවිවරුන්ට ගමන් කරන්නට පුළුවන් කියලා. ඉතින් අන්න ඒ දෙවිවරු ගමන් කරන වේගයටත් වඩා වේගයෙන් මේ ලෝකයේ තුල පන්නා වූ මිනිස්යාගේ ආයුෂ ගෙවිල යනවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බාන පින්නතුල එතකොට බුදුරජාණන් වහන්සේ මේ උපන්නා වූ මිනිස්යාගේ ආයුෂ ගෙවිල යනවාය කියන කාරණාව පැහැදිලි කරන දේශනා කරපු මේ උපමාව තුල උන්වහන්සේ තමයි මේ ලෝකෙට ඉස්සෙල්ලාම මේ පෘථුවිය මේ සූර්යයා වටා වේගෙන් ගමන් කරනවා කියන එක දේශනා කළේ. ඉතින් ඒ කාරණාව විද්‍යාඥයන් විසින් ඉතා මෑත කාලයේදී තමයි මේ විදිහට සත්‍යයක් කියලා හොයාගත්තේ ප්‍රකාශ කළේ. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ විදිහට බුදු ඇසින් දැකලා මේත අරුදු 2500කට ඈත ඉතිහාසයේදී දේශනා කළා. ඉතින් ඒ වගේ පින්නතුනේ මේ විශ්වය පිළිබඳ මේ ලෝකය පිළිබඳව බුදුරජාන් වහන්සේ තුල මහා පුදුමාකාර ඥානයක් පුදුමාකාර අවබෝධයක් තිබුණා. ඒ අවබෝධය ඊටාම පැහැදිලි වෙන ප්‍රත්‍යක්ෂ වෙන තවත් ලස්සන සූත්‍ර දේශනාවක් තිබෙනවා අංගුත්තර නිකායේ අරුණවතී සූත්‍රය කියලා. එහිදී බුදුරජාණන් වහන්සේ මේ විශ්වය තුල කොයිතරම්නම් සත්වා වාස සත්වය ජීවත් වෙන ලෝක ඒ වගේම ලෝක ධාතු පවතිනවාද කියන කාරණාව ඊටාම ලස්සනට උන්වහන්සේ පැහැදිලි කරනවා. පිළිතුර එක අවස්ථාවකදී ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි පෙර බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයේ අග්‍ර ශ්‍රාවක ධූරය දරපු අභිභෝ කියන මහරහතන් වහන්සේ බ්‍රහ්ම ලෝකයට වැඩම කරපු අවස්ථාවක ඒ දසදහසක් සක්වලට දහසක් සක්වලට ඇසෙන ලෙස ඒ ආරගත නික්කමත යුංජත බුද්ධ ශාසනය කියන මේ ආදී ගාථාවන් දහසක් සක්වලට ඇහෙන ලෙස ප්‍රකාශ කළාය කියලා ඔබ වහන්සේ සඳහන් කළා. ඔබ වහන්සේ වරකේ විදිහට දේශනා කළා මට මතකයි. ස්වාමීනි මම කැමති දැනගන්නට ඔබ වහන්සේට කොයිතරම් ලෝක ධාතු වලට ඇහෙන්න කතා කරන්න පුළුවන්ද කියලා. ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ ස්වාමීනි ඔබ වහන්සේට කොයිතරම් ලෝක ධාතු වලට ඇහෙන්නට හඬ පතුරවන්න පුළුවන්ද කියලා කතා කරන්න පුළුවන්ද කියලා. ඉතින් මේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද ස්වාමීන් වහන්සේට ආනන්ද අභිභූ කියන්නේ ශ්‍රාවකයෙක්. තථාගතයන් වහන්සේගේ හැකියාව එහෙම සීමා කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඉතින් ආනන්ද හඳුර දෙවෙනි වතාවටත් තුන්වෙනි වතාවටත් බුදුරජාණන් වහන්සේගෙන් ආයාචනා කරනවා ස්වාමීනි උන්වහන්සේට කොයිතරම් ලෝක ධාතු වලට ඇහෙන්න හඳ පතුරවන්න පුළුවන්ද කතා කරන්න පුළුවන්ද කියලා අපිට අනුකම්පා කරලා දේශනා කරන සේක්වා කියලා. ඉතින් මේ අවස්ථාවේ පිළිතුරේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට දේශනා කරනවා ආනන්ද මේ සූර්ය ආශ්‍රය කරගෙන ග්‍රහලෝක 1000ක් තිබෙනවා. මේ සූර්ය ආශ්‍රය කරගෙන ග්‍රහලෝක 1000ක් තිබෙනවා. දැන් බලන්න පින්නතුනේ බුදුරජාණන් වහන්සේ මේ සූර්ය ආශ්‍රය කරගෙන ග්‍රහලෝක 1000ක් තිබෙනවා කියලා කියනකොට විද්‍යාඥයන්ට අද මේ ග්‍රහලෝක වලින් කීයද හොයාගන්න පුළුවන්කම ලැබිලා තිබෙන්නේ. ග්‍රහලෝක 10ක් 12ක් වගේ හොයාගෙන තිබිච්ච එක දැන් මෑතක් වෙනකොට ග්‍රහලෝක 16ක් වගේ ප්‍රමාණයක් විද්‍යාඥයන් විසින් හොයාගෙන තිබෙනවා. නමුත් ඔවුන් කොහොමද පිළිගන්නවා මේට වඩා වැඩි ප්‍රමාණයක් මේ සූර්ය ග්‍රහ මණ්ඩලය තුල ග්‍රහලෝක තිබෙනවා කියලා. ඉතින් පින්නතුනේ බුදුරජාණන් වහන්සේ දා දේශනා කරනවා මෙන්න මේ සූර්ය ආශ්‍රය කරගෙන පවතින ග්‍රහලෝක 1000 ඇතුළත තමයි 31 තලය කියන එක තියෙන්නේ. ඒ කියන්නේ සත්වය වාසය කරන ලෝක 31ක් මේ ග්‍රහලෝක 1000 ඇතුළත. ඒ කියන්නේ මේ සූර්යා ආශ්‍රය කරගෙන පවතින වායය කියලා බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී දේශනා කරනවා. එතකොට ඒ 31 තලය කියලා කියන්නේ පින්නතුනේ සතර අපාය ඊළඟට මනුෂ්‍ය ලෝකය දිව්‍ය ලෝක 6 ඒ වගේම බ්‍රහ්ම ලෝක 18 මෙන්න මේ ටික තමයි 31 තලය කියන්නේ. ඒතර මේ සූර්ය ආශ්‍රය කරගෙන පිනතුනේ අපායවල හතරක් තිබෙනවා. මනුෂ්‍ය ලෝකේ තියෙන එකයි. ඒ වගේම දිව්‍ය ලෝක 6ක් තිබෙනවා බ්‍රහ්ම ලෝක 18ක් තිබෙනවා මේ සූර්ය ග්‍රහ මණ්ඩලය ආශ්‍රය කරගෙන අසුර කරගෙන. ඊළඟට පිනතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය වගේ සූර්ය 1000කකින් හැදිච්ච චක්‍රාවාතයක් සක්වලක් තිබෙනවා. ඒ සූර්ය 1000කකින් හැදිච්ච සක්වල හඳුන්වන්නේ සහස්ත්‍රී ලෝක ධාතුව කියලා. සහස්ත්‍රී ලෝක ධාතුව කියලා කියන්නේ සූර්ය 1000කකින් හැදිච්ච ලෝකයක් සක්වලක්. එතකොට ඒ සක්වල තුල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපායවල් 4000ක් තිබෙනවා. අපායවල් 4000ක් තිබෙනවා. ඊළඟට මිනිස්සු ලෝක 1000ක් තිබෙනවා. ඒ කියන්නේ හැම සූර්ය ග්‍රහ මණ්ඩලයකම එක මිනිස්සු ලෝක බැගින් අපායවල 4 බැගින් ඊළඟට දිව්‍ය ලෝක 6000ක්. ඒ කියන්නේ දිව්‍ය ලෝක 6 බැගින්. ඒ වගේම බ්‍රහ්ම ලෝක 18000ක්. වශයෙන් පින්තුනේ ඒ සහස්‍රී ලෝක ධාතුව තුළ මෙන්න මේ විදිහට ලෝක සත්වාවාස පවතින බව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්ට දුනා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද ඒ වගේ සහස්‍රී ලෝක ධාතු 1000ක් එකතු වුණාට පස්සේ ඒ වගේ ලෝක ධාතුවක් හඳුන්වනවා දිසහස්‍රී ලෝක ධාතුව කියලා. ඒ කියන්නේ සහස්‍රී ලෝක ධාතුව 1000න් ගුණ වුණාට පස්සේ වැඩි වුණාට පස්සේ එබඳු ලෝක ධාතුවක් හඳුන්වනවා දිසහස්‍රී ලෝක ධාතුව කියලා කියන්නේ. එතකොට දසහස්‍රී ලෝක ධාතුව තුළ පින්නතුනි සූර්ය ඉන්නවා දසලක්ෂයක්. සූර්ය දසලක්ෂයක්. ඒ කියන්නේ මිලියනයක්. සූර්ය මිලියනයකකින් සූර්ය දසලක්ෂයකකින් හැදිච්ච ලෝක ධාතුවක් තමයි මේ දසහස්‍රී ලෝක ධාතුව කියලා කියන්නේ. එතකොට දසහස්‍රී ලෝක ධාතුව තුළ සතර පායවල් මිලියන මිලියන 10ක්. එතකොට ඒ වගේ මිනිස්සු ලෝක මිලියන 10ක් ඒ වගේම දිව්‍ය ලෝක මිලියන 10 මිලියන 10 මිලියනේව 16ක් ඒ වගේම බ්‍රහ්ම ලෝක මිලියනේව 18ක් ඒ කියන්නේ බ්‍රහ්ම ලෝක මිලියන 18ක් මෙන්න මේ විදිහට විශාල විශ්ව පතයක් තමයි පින්නතුනේ මේ දිසහස්ත්‍රී ලෝක දිසහස්ත්‍රී ලෝක ධාතුව කියලා කියන්නේ. ඊළඟට පින්නතුනේ අන්න ඒ වගේ දිසහස්ත්‍රී ලෝක ධාතු 1000න් වැඩි වුණාට පස්සේ අන්න එබඳු ලෝක ධාතුවක් හඳුන්වන්නේ ත්‍රිසහස්ත්‍රී මහා සහස්ත්‍රී ලෝක ධාතුව කියලා. එතකොට ත්‍රිසහස්ත්‍රී මහා සහස්ත්‍රී ලෝක ධාතුල තුල තිබෙන ලෝක සංඛ්‍යාව පින්නතුනේ ඒ විදිහට දහස් ගුණෙන් වැඩි කරන්නට ඕන. ඉතින් අන්න ඒ වගේ විශාල විශ්වපතයක් තමයි පින්නතුනේ මේ ත්‍රිසහස්‍රි මහා සහස්‍රි ලෝක ධාතුව. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඒ ත්‍රිසහස්‍රි මහා සහස්‍රි ලෝක ධාතුව තුල ඉන්න සත්වයන්ට අවශ්‍ය නම් තථාගතයන් වහන්සේට කතා කරන්න පුළුවන් කියලා. ඊළඟට ඒ ත්‍රිසහස්‍රි මහා සහස්‍රි ලෝක ධාතුවෙන් පිට ඉන් එහා සක්වලවල් වල ඉන්න සත්වයන්ටත් අවශ්‍ය නම් තථාගතයන් වහන්සේට හඬ පතුරවන්න පුළුවන් කතා කරන්න පුළුවන් කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේට පින්නතුනේ එතකොට තිසහස්ත්‍රී මහා සහස්ත්‍රී ලෝක ධාතු නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ ඇතන් ධර්ම දේශනාවන් සවන් දෙන්නට ඒ ධම්මචක්ක පවත්වන සූත්‍රය වගේ සූත්‍ර දේශනාවන් වලට සවන් දෙන්නට පින්නතුනේ දසදහසක් සක්වලෙන් දෙවි බඹුන් පැමිණි බව සඳහන් වෙනවා. එතකොට තිසහස්ත්‍රී ලෝක ධාතුව වගේ පින්නතුනේ ඊටත් වඩා විශාල සත්වාවාස ප්‍රමාණයක් ලෝක ධාතු ප්‍රමාණයකින් සකස් වෙච්ච විශාල විශ්වපතයක් තමයි මේ දසදහසක් සක්වල කියලා කියන්නේ. ඉතින් පින්නතුනි බුදුරජාන් වහන්සේට එහෙමනම් මේ දසදහසක් සක්වල තුල ඉන්න සත්‍යයන්ට පවා හඬ පතරවන්න පුළුවන්, ආමන්ත්‍රණය කරන්න පුළුවන්, කතා කරන්න පුළුවන්. උන්වහන්සේට අවශ්‍ය නම් ඉන් එහා තිබෙන සක්වල වල එන සත්වයන්ට පවා කතා කරන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට මේ සූත්‍ර දේශනාව තුළදී පැහැදිලි කරන්න දෙන. බාලපිනතුන් එතකොට මේ දේශනාව තුළින් අපිට පැහැදිලි වෙනවා බුදුරජාන් වහන්සේට මේ විශ්වය පිළිබඳව මේ ලෝක ධාතු පිළිබඳව ඒ වගේම මේ සත්ව ආවාස පිළිබඳව කොයිතරම්නම් ඥානයක් කොයිතරම්නම් අවබෝධයක් අපිට අදාහ ගන්න බැරි තරම් අපිට හිතා ගන්න බැරි තරම් නුවණක් පින්වතුනේ බුදුරජාණන් වහන්සේ තුල තිබුණා. ඉතින් ඒ වගේ විශිෂ්ට ඥානයක් ඇතුව තමයි ඒ වගේ පැහැදිලි අවබෝධයක් ඇතුව තමයි පින්වතුනේ බුදුරජාණන් වහන්සේ මේ ලෝක ධාතු පිළිබඳව ඒ වගේම මේ සත්වයේ උත්පත්ති ලැබෙන ස්ථාන පිළිබඳව අපිට දේශනා කරන්න තිබුණේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මහා සීහනාභි සූත්‍රයේදී නැවතත් මේ සත්වාවාස ටික ඔක්කොම කෙටි කරලා උන්වහන්සේ පංච ගති නමින් මේ සත්වයේ උත්පත්ති ලැබෙන ස්ථාන පහක් පිළිබඳව දේශනා කරනවා. ඒ ඒ ස්ථාන පහ අතරින් පළවෙනි එක තමයි පින්නත නිරය. නිරය පිළිබඳවත් ඒ වගේම නිරයේ උත්පත්ති ලබන්නට හේතු වන ප්‍රතිපදාව පිළිබඳවත් ඒ වගේම සත්වයන් සිතින් කයින් වචනයෙන් දුෂ්චරිතය ඇසිරලා නිරයේ උත්පත්ති ලබන ආකාරය පිළිබඳවත් තමන් වහන්සේ තාම පැහැදිලිව දකින බව බුදුරජාණන් වහන්සේ විසින් මහා සීහනාද සූත්‍රයේදී පංච ගති පිළිබඳව දේශනා කරන තැන උන්වහන්සේ සඳහන් කරන්නට දුන දේශනා කරන්නට දුන. පින්නතුනේ නිරය පිළිබඳව සඳහන් කරන තැන්වල ප්‍රධාන වශයෙන් මහා නිර්වල් අටක් පිළිබඳව බුදු දේශනාවේ සඳහන් වෙනවා. ඒවා අපි හඳුන්වන්නේ අට මහා නිරය කියලා. ওই අට මහා නිරයට අමතරව තවත් ඔසුපත් නිරයවල් තිබෙනවා 128ක්. එතකොට ඔසුපත් නිරයවල් 128යි අටමහා නිරයයි එක්ක නිරයවල් සියල්ලම 136ක් තිබෙන බව ධර්මයේ සඳහන් වෙනවා. ඔය අතරින් ඊටාම දරුණු විදියට දුක් විඳින සිද්ධ වෙන නිරේවල් අට තමයි මහා නිරේ වශයෙන් හඳුන්වන්නේ. සංජීව කාලසූත්‍ර සංඝාත රෞරව මහා රෞරව තාප ප්‍රතාප අවීචි කියන මේ නම් වලින් තමයි මේ මහා නිරේවල් ටික හඳුන්වලා තිබෙන්නේ. පිනතුනි මේ මහා නිරේවල් වල අතිශයින්ම දරුණු කටුක දුක් විඳින්න සිද්ධ වෙනවා වගේම තමයි මේ නිරයවල් තුල අතිශයින්ම දීර්ඝ කාලයක් සත්වයන් ජීවත් වෙන්න සිද්ධ වෙනවා. මේ නිරයවල් අතරින් පළවෙනි මහා නිරය ඒ සංජීව කියන නිරයෙහි ආයුෂ පිළිබඳව බුදුරජාණන් වහන්සේ ධර්මයේ සඳහන් කරලා තිබෙන්නේ දිව්‍යමය වර්ෂ වලින් තමයි ඒ අපායේ තිබෙන ආයුෂ, නිරයේ තිබෙන ආයුෂ පිළිබඳව සඳහන් කරලා තිබෙන්නේ. පින්නතනේ දිව්‍ය ලෝක අතරින් පළවෙනි දිව්‍ය ලෝකය තමයි ඒ පළවෙනි දිව්‍ය ලෝකයේ තිබෙන ආයුෂ ප්‍රමාණය බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ අවුරුදු දිව්‍යමය අවුරුදු 500ක් මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 50ක් ඒ දිව්‍ය ලෝකයට එක දවසයි මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 50ක එක දවසේ ඒ වගේ දවස් 30ක් මාසයයි ඒ වගේ මාස 12ක් තමයි පළවෙනි දිව්‍ය ලෝකයට එක අවුරුද්දක් වන්නේ. අන්න ඒ වගේ අවුරුදු 50ක් පිනතුනේ පල්ලෙහාම තිබෙන පළවෙනි දිව්‍ය ලෝකයේ ආයුෂ වශයෙන් දක්වලා තිබෙනවා. චාතුරු මහරජික දිව්‍ය ලෝකයේ. එතකොට මිනිස් වර්ෂ වලින් මේ ප්‍රමාණය ගත්තොත් පින්නතුනේ අවුරුදු 90 ලක්ෂයක්. අවුරුදු 90 90 ලක්ෂයක් තමයි චාතුරුමහරජික දිව්‍ය ලෝකේ පරමායුෂ. එතකොට මේ චාතුරුමහරජික දිව්‍ය ලෝකයේ පරමායුෂ වෙන අවුරුදු 90 ලක්ෂය පින්නතුනේ සංජීව කියන නිරයට එක දවසක්. සංජීව කියන නිරයට මේ අවුරුදු 90 ලක්ෂයම එක දවසයි. ඉතින් ඒ වගේ දවස් 30ක් මාසයයි ඒ වගේ මාස 12ක් අවුරුද්දයි. ඉතින් ඒ වගේ අවුරුදු පින්නතුනි 500ක් පමණ කාලයක් මේ සංජීව කියන නිරයට ආවිස තිබෙනවා. ඉතින් බලන්න කොයිතරම් දීර්ඝ කාලයක් මේ කියන පළවෙනි මහා නිරේ උත්පත්ති ලැබපු සත්වයන්ට දුක් විඳින්න තිබෙනවද කියලා. ඉතින් ඒ වගේම තමයි පින්නතුනි දිව්‍ය ලෝකයේ තිබෙන ඉහළම දිව්‍ය ලෝකයේ පරිණිමිත වසවර්ත දිව්‍ය ලෝක 6 වෙනි දිව්‍ය ලෝකය. ඒ 6 වෙනි දිව්‍ය ලෝකයේ තිබෙන ආවේශ පින්නතුනේ මිනිස් දිව්‍යමය වර්ෂ වලින් ගතොත් අවුරුදු 16000ක් දිව්‍යමය වර්ෂ වලින් ගතොත් අවුරුදු 16000ක් ඒක මිනිස්ය අවුරුදු වලින් ගතොත් පින්නතුනේ 921 කෝටි 60 ලක්ෂයක් අවුරුදු 921 කෝටි 60 ලක්ෂයක් ආවේශ තිබෙනවා 6 වෙනි දිව්‍ය ලෝකය තුල ඒ කියන්නේ පරිණිමිත වසවර්තය කියන දිව්‍ය ලෝකය තුල පින්නතුනි ඒ අවුරුදු 921 කෝටි 60 ලක්ෂය තාප කියන ඒ කියන්නේ අටමහා නිරය 6 වෙනි මහා නිරය තමයි තාප කියන නිරය. ඒ තාප කියන නිරයට පින්නතුනි අර 921 කෝටි 60 ලක්ෂය අවුරුදු ප්‍රමාණය එක දවසයි වෙන්නේ. ඉතින් බාන පින්නතුනි අන්නේ ඒ වගේ අතිශයින්ම දීර්ඝ ආයුෂ ප්‍රමාණයක් භුක්ති විඳින්න සිද්ධ වෙන ඒ වගේම අතිශයින්ම තීව්‍ර කටුක දුක් වේදනාවන් විඳින්න තිබෙන ලෝකයක් තමයි මේ මහා නිරය කියලා කියන්නේ. ඔය අතරින් දරුණුම දුක් විඳින තිබෙන ඒ වගේම වැඩිම ආයුෂ ප්‍රමාණයක් භුක්ති විඳින සිද්ධ වෙන නිරය තමයි අපි හඳුන්වන්නේ අවේචි මහා නිරය කියලා. දැන් දේවදත්ත ආමුදු රාජාසත් රජතුමා වගේ අය පින්තුනේ මේ පංචානන්තරය කර්ම කරපු අය තමයි විශේෂයෙන් මේ අවීචි මහා නිර උත්පත්ති ලැබනවා කියලා දක්වන්නේ. ඒ වගේම නියත මිත්‍යා දෘෂ්ටිය ගත් අය. ඒ වගේම නිරන්තරයෙන් පරදාසක සේවනය කරන අය, ඒ වගේම අල්ලස් ගන්න අය වගේ ඒ බරපතල අකුසල කරන අය තමයි මේ අටමහා නිරයට මේ අවීචි මහා නිරය වෙන තැන්වල විශේෂයෙන් උත්පත්ති ලැබන බව සඳහන් වන්නේ. ඉතින් පින්නතුනේ ඔය කියන අටමහා නිරයවල් හැම නිරයක්ම දොරටු හතරකින් සමන්විත වෙනවා. ඒ කියන්නේ එක නිරයක හතර පැත්තේ දොරටු හතරක් තිබෙනවා. ඔන්න ඔය දොරටු හතර ආශ්‍රය කරගෙන පින්නතුනේ එක පැත්තක නිරයවල් හතර බැගින් නිරය නිරය 16ක් තිබෙනවා. ඔය දොරටු හතර එක එක නිරයක් ඇසුරු කරගෙන ඒ මහා නිරයක් ඇසුරු කරගෙන හතර පැත්තේ තිබෙන දොරටු හතර ආශ්‍රය කරගෙන පින්නතුනේ තවත් නිරයවල් 16ක් තිබෙනවා. ඒ වගේ නිරයවල් 16ව 8ක් පින්නතුනේ 126ක් නිරයවල් තිබෙනවා කුඩා නිරය. ඒ කුඩා නිරයවල් හඳුන්වන්නේ ඔසුපත් නිරය කියලා. ඉතින් අන්න ඒ විදිහට ඔසුපත් නිරය 126කුත් මහා නිරය 8කුත් වශයෙන් පින්නතුනේ නිරයවල් සියල්ලම 136ක් තිබෙනවා. ඉතින් මේ නිරයවල් වලින් පින්නතුනේ පසුපත් නිරයේ උත්පත්ති ලැබෙන සත්වයන්ට ඒ තනින් නිදහස් වෙන්න ගැලවෙන්න අවස්ථාව තිබුණත් මහා නිරයේ උත්පත්ති ලැබෙන සත්වයන්ට කිසිම විදියකින් එතනින් නිදහස් වෙන්න ගැලවෙන්න කිසිම කෙනෙකු උදව් කරන්නේ නැහැ උපකාර කරන්නේ නැහැ. දැන් මේ නිරේවල් වල පිනතුනේ ඔසුපත් නිරය ඇසුරු කරගෙන තමයි යම රජුරෝ කියන එක්කෙනා ඉන්නවා කියලා සඳහන් වන්නේ. ඒ යම රජතුමා කියලා කියන්නේ පිනතුනේ සත්වයන්ට දඩුවම් කරන කෙනෙක්වත් සත්වයන් වද බන්ධනයන්ට පත් කරන කෙනෙක්වත් නොවේ. ඒ යම රජතුමා කියන කෙනා ඒ අසුපත් නිරේ උත්පාදක ලැබෙන සත්වයන්ට එතනින් ගැලවෙන්න, එතනින් නිදහස් වෙන්න උදව් කරන, උපකාර කරන කෙනෙක් වශයෙන් තමයි දක්වලා තිබෙන සාමාන්‍යයෙන් අපි අහලා තිබෙන්නේ සත්වයන්ට දඬුවම් කරන දඬුවම් නියම කරන කෙනෙක් විදිහට තමයි යමරජතුමා කියලා. නමුත් පින්වතුනි දේශනාවේ සඳහන් වෙන්නේ යමරජතුමාය කියලා කියන්නේ ඒ ලෝකේ උත්පත්ති ලැබුණ කෙනාට එතනින් නිදහස් වෙන්න යම්කිසි විදිහකින් උදව් කරන්න පුළුවන් කියලා කල්පනා කරන ඒ සඳහා අවවාද අනුශාසනා කරන පුද්ගලයෙක්. දැන් ඒ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන දේවදූත සූත්‍ර වගේ දේශනාවන් කියවනකොට අපිට පැහැදිලි වෙනවා යම් කෙනෙක් ඒ විදිහට නිරය උත්පත්ති ලැබුවා නම් ඒ නිරය උත්පත්ති ලැබපු කෙනා පළමුවෙන්ම යම රජතුමාට මුණ ගැස්සනවා අටමහා නිරය උත්පත්ති ලැබෙන කෙනා පිළිබඳ කිසිම විනිශ්චයක් නැහැ ඒ කෙනා අනිවාර්යයෙන්ම ඒ නිරේ උත්පත්ති ලැබනවා යම රජතුමාට ඒ නිරේ තුල කිසිම තමන්ගේ බලය පවත්වන්න පුළුවන්කමක් ඇති නැහැ. නමුත් අර ඔසුපත් කියන නිරේවල කුඩා නිරේවල යම් කිසි කෙනෙකු උපත ලැබනවා නම් අන්න ඒ කෙනා තමයි පින්නතු යම රජතුමාට මුණ ගැස්සන්නේ. යම රජතුමාට ඒ විදිහට මුණ ගැස්සුවට පස්සේ යම රජතුමා ඒ තනත්තාගේ නහනවලු ඔබ මිනිස් ලෝකේ ඉන්නකොට පළවෙනි දේවදූතයා දැක්කද කියලා. ඉතින් ඒ තනත්තා කියනවා ස්වාමීනි මම එහෙම දේව දූතයෙක් දැකලා නැහැ කියලා. ඊට පස්සේ අමරජිතුමා මතක් කරනවා ඔබ දැක්කේ නැද්ද මිනිස් ලෝකෙ ඉන්නකොට පුංචි දරුවෙක් ඉපදිලා දවසක් දෙකක් ගත වෙච්ච කතා කරගන්න බැරි ඇවිද ගන්න බැරි තමන්ගේ මල මුත්‍රවලම එහෙට මෙහෙට ඒ විදිහට හැසිරෙන ඒ විදිහේ පුංචි දරුවෙක් දැකලා නැද්ද කියලා අහනවා. ඉතින් ඒ වෙලාවේදී මේ මිනිහා කියනවා ස්වාමීනි එහෙම පුංචි දරුවෙක් නම් දැකලා තිබෙනවා කියලා. ඒතකොට යමරාජතුමා අහනවා ඔබට හිතුනේ නැද්ද මමත් මේ වගේ උත්පත්ති ලබන ස්වභාවයේ ඉක්මවා ගියපු කෙනෙක් නොවේ නේද? මටත් නැවත නැවත උපදින්න සිද්ධ වෙනව නේද? ඒ නිසා මම කුසල් දහම් කරගන්න ඕන, පින් දහම් කරගන්න ඕන කියලා ඔබට කල්පනා වෙන්නේ නැද්ද කියලා. ඉතින් මේ මිනිස්සයා එහෙම පින් දහම කුසල් දහම කරගෙන තිබුණේ නැත්නම් ඒතනත්තා කියනවා ස්වාමීනි මට එහෙම කරගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. මම ප්‍රමාද වුණාය කියලා. ඉතින් ඔන්න විදිහට පින්නතුනේ යම රජතුමා දෙවෙනි දේව දූතයා ඒ ලෙඩ වෙච්ච කෙනෙක් පිළිබඳව ඊට පස්සේ තුන්වෙනි දේවදූතයා රාජ දඬුවමට ලක් වෙච්ච කෙනෙක් පිළිබඳව හතරවෙනි දේවදූතයා වශයෙන් මරණයට පත් වෙච්ච කෙනෙක් පිළිබඳව ඉතින් මෙන්න මේ විදිහට පින්නතුනේ දේවදූතය පිළිබඳව යම රජතුමා විමසන වාරයේදී ඒ මිනිස්යාට පින්නතුනේ ඒ මොහොතේදී සිහි කරගන්න පුළුවන්කම ලැබුණා නම් තමන් කරපු යම්කිසි යහපත් කුසලයක් අන්න ඒ කුසලය සිහිපත් වෙලා ඒ තැනත් ඇතනින් චුත වෙලා යහපත් තැනක සුගතිය උත්පත්ති ලැබනවා කියලා දක්වනවා. ඉතින් අන්න ඒ විදිහට සුගතිය උපත් ලබන්නට උදව් කරන උපකාර කරන කෙනෙක් තමයි පින්නතුනේ මේ යම රජතුමා කියලා කියන්නේ. ඉතින් ඒක මිනිසියෙකුගෙන් ওই විදිහට යම රජතුමා අහපු අවස්ථාවේදී ඒ මිනිසයාට කිසිම කුසලයක් සිහිපත් කරගන්න බැරි වුණා. එගේ මිනිස්සයා කියන යම රජතුමාට ස්වාමීනි මම ප්‍රමාද වුණා මට කිසිම කුසලයක් කරගන්න බැරුණාය කියලා. ඊට පස්සේ පින්නතුනේ යම රජතුමා ඒ වෙලාවේ ඒ මිනිස්සයාට මතක් කළාලු ඔබට මතක නැද්ද දවසක් චෛත්‍යයක පොඩියක් පූජා කරලා යම රජතුමාටත් මේ පින් අත්පත් වේවා කියලා පින් අනුමෝදන් කළා. ඉතින් පින්නතුනේ අන්න ඒ වෙලාවේ ඒ මිනිස්සයාට ඒ පින්කම ඒ කුසලය මතක් වෙලා එතනින් චුත වෙලා සුගතියක යහපත් වෙනක උත්පත්ති ලැබුවාය කියලා අටුවාවෙන් සඳහන් කරලා තිබෙනවා. ඉතින් මෙන්න මේ විදිහට පින්නතුරේ ඒ යමලෝකේ උත්පත්ති ලැබුණු සත්වයන්ට උදව් කරන උපකාර කරන කෙනෙක් තමයි යම රජතුමා කියලා කියන්නේ. ওই වගේ යම රජවරු එක්කෙනෙක් නෙවෙයි පින්නතුනේ යම රජවරු 64 දෙනෙක් මේ අපායවල ඇසුරු කරගෙන ජීවත් වෙනවා. ඔය ඔය අපායවල අතුරින් පිනුතුනේ අපායේ අපායේ එක දොරටුවක් ඇසුරු කරගෙන අපායවල හතර බැගින් අපායවල් 32ක් ඒ කියන්නේ මේ ඔසුපත් නිරේවල් 32ක් තිබෙනවා ඔය ඔසුපත් නිරේ 32ෙම යම රජවරු 32 දෙනෙක් ඉන්නවා එතකොට ඒ යම රජවරු 32 දෙනා කියලා කියන්නේ පින්නතුනේ මේ යම රජවරු කියලා කියන්නේ කාලයක් මාසෙන් දවස් 15ක් නිරදුක් විඳින අපාදුක් විඳින ඒ වගේම දවස් 10 දවස් 15ක් දිව්‍ය සැප විඳින වේමානික පෙරේතයන් තමයි මේ යම රජ කියන තනතුරට පත්වන්නේ. ඉතින් ඒ අයගේ ස්වභාවය තමයි මාසෙන් දවස් 15ක් අපායේ දුක් විඳිනවා ඒ වගේම දවස් 15ක් අපායේ යම රජ තනතුරටපත් වෙලා සැප විඳිනවා. ඉතින් අන්න ඒ විදිහට දවස් 15ක් ගත වුණාට පස්සේ ඒ අය අපායේ දුක් විඳින කාලෙදී පින්නතුනේ තවත් ඒ වේමානික පෙරේතෝ 32 දෙනෙක් යම රජ තනතුරටපත් වෙනවා. මෙන්න මේ විදිහට යම රජවරු 64 දෙනෙක් සිටින බව සඳහන් කරලා තිබෙනවා. ඉතින් මේ යම රජවරු පින්නතුනේ මේ විදිහට සත්වයන් පිළිබඳ විනිශ්චය කරලා විමසලා ඒ අයට යම්කිසි කුසලයක් කොහෙත්ම සිහිපත් කරගන්න බැරි වුණොත් පින්නතුනේ ඒ යම රජතුමා මෙන්න මේ විදිහට ප්‍රකාශ කරනවලු මේ අකුසල කර්මයන් ඔබගේ මව විසින් කළා නෙවෙයි ඔබගේ පියා විසින් කළත් නෙවෙයි වෙන කවුරුවත් කළත් නෙවෙයි මේ අකුසල කර්මයන් කළ ඔබමයි ඒ නිසා ඔබ මේ අකුසල කර්මයන්ට විපාක විඳිය යුතුයි කියලා යම රජතුමා නිහඬ වෙනවලු. ඉතින් එහෙම නිහඬ වුණාට පස්සේ පින්නතුනේ අර යමපල්ලෝ කියන පිරිස මේ නිරේ වැටිච්ච මේ සත්වයාව අරගෙන ගිහිල්ලා නොඒක ආකාරයේ වද බන්ධනයන්ට ලක් කරන ආකාරය තමයි පින්නතුනේ මේ දේවදූත සූත්‍ර දේශනාව තුළ දීර්ඝ වශයෙන් සඳහන් කරලා තිබෙන්නේ. ඉතින් ඒ විදිහට පින්නතුනේ යමපල්ලේ වෙලා උත්පත් ලැබපු අය ඒ විදිහට සත්වයන්ට වද වේදනාවන් දුක් වේදනාවන් දීලා ඒ අයත් අකුසල් රැස් කරගන්නවා ඒ අයත් පව රැස් කරගන්නවා ඉතින් පින්වත්නි මෙන්න මේ විදිහට මහා පුදුම විදිහට දුක් විඳින සිද්ධ වෙන ඒ වගේම නිරන්තරයෙන්ම හිතේ द्वේෂයෙන් ක්‍රෝධයෙන් වෛරයෙන් අකුසල සිතුවිලි වලින් ජීවත් වෙන සිද්ධ වෙන ලෝකයක් තමයි මේ නිරය කියලා සඳහන් කරන්නේ ඉතින් අන්නේ ඒ නිරය පිළිබඳව පින්නතුනි බුදුරජාණන් වහන්සේ තාම ලස්සනට දේශනා කරලා තිබෙනවා. මේ නිරය කියන එක පින්නතුනි මේ මහා මේ පෘථිවි අභ්‍යන්තරය තුල තිබෙන බව තමයි අටුවාවේ සඳහන් කරන්නේ. අටුවාවේ දක්වන විදිහට යොදුන් 100ක් ගිය තැන පළවෙනි මහා නිරය සංජීව කියන මහා නිරය මුණ ගැසෙනවා. එතනින් යොදුන් 100ක් ගිය තැන තමයි කාලසූත්‍ර කියන දෙවෙනි මහා නිරය මුණ ගැසෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට යොදුන් 100 100 බැගින් පල්හාට ගමන් කරනකොට තමයි පින්නතුනේ මේ හැම නිරයක්ම මේ පෘථිවි අභ්‍යන්තරය තුළ පිහිටලා තිබෙනවා කියලා දක්වන්නේ. ඉතින් ඊළඟට පින්නතුනේ සත්වයන්ට උත්පත්ති ලබන්න සිද්ධ වෙන උත්පත්ති ස්ථානය තමයි පංච ගති අතර පෙරේත ලෝකය කියලා කියන්නේ. ඉතින් මේ පෙරේත ලෝකය පිළිබඳව පින්නතුනේ නොඑක ආකාරයෙන් විමානවත්ව පෙරේතවත්ව වෙනේ දේශනාවන් තුළ ඒ මුගලන් මහරහතන් වහන්සේ විසින් මේ පෙරේත ලෝකවලට ගිහිල්ලා ඒ පෙරේත ලෝකයේ සිටින සත්වයන්ගෙන් කරුණ විමසලා පින්නතුනේ මේ මිනිස්්‍ය ලෝකයට පැමිණලා ඒ විදිහට ඒ මුගලන් හාමුදුරුවෝ ඒ විදිහට මේ පෙරේත ලෝකයේ පිළිබඳ විශේෂයෙන් කරපු දේශනාවන් සූත්‍ර පිටකයේ ඒ විමාන වතු ප්‍රේත වතු කාලිය කියන ඒ පොතේ සඳහන් වෙලා තිබෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේත් නොඑක අවස්ථාව මුලදී පින්නතුනේ මේ පෙරේත ලෝකයේ ස්වභාවය පිළිබඳව මේ පෙරේත ලෝකයේ උත්පත්ති ලබන්න හේතු වන කරුණු පිළිබඳව ඒ වගේම මේ පෙරේත ලෝකයේ උත්පත්ති ලැබූ සත්‍යය දුක් විඳින ආකාරය පිළිබඳව බුදුරජාණන් වහන්සේ විසින් නොඑක අවස්ථාවවල පින්නතුනේ දේශනා කළ තිබෙනවා. ඔය අතර පින්නතුනේ අපේ මිනිස් ඇසට දකින්න තිබෙන මේ සත්වයන් උත්පත්ති ලැබෙන ස්ථානය තමයි මේ තිරිසන් ලෝකය කියලා කියන්නේ. මේ තිරිසන් ලෝකේනොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක අවස්ථාවකදී අපිට පෙනෙන්න ඉන්න සත්තුට වඩා නොපෙනෙන සත්තු ප්‍රමාණය තමයි වඩාත් වැඩි කියලා. ඒ වගේම මේ පොළවේ සිටින සත්වයන්ට වඩා පින්නතින ජලයේ තුල තින්න මුහුදේ ඉන්න සත්වයන් තිරිසන් සතුන්ගේ ප්‍රමාණය ඉතාම විශාලයි කියලා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනවා. ඒ වගේ ඇසට පෙනෙන තිරිසන් සත්තුන්ට වඩා පින්නතුනේ ඇසට නොපෙනෙන තිරිසන් සත්තුන්ගේ ප්‍රමාණය ඉතාම විශාලයි. ඉතින් මේ තිරිසන් ලෝකයේ තරම් විචිත්‍ර විෂිතුරු තවත් ලෝකයක් Tamange බුදු ඇසෙන් දකින්නේ නැහැ කියන කාරණාව බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ දේශනා කරන් තිබෙනවා. ඉතින් ඒ වගේ තිරිසන් ලෝකයේ තුල පින්නතුනේ උත්පත්ති ලබන්නේ අර විදිහට ලෝභ ආදී අකුසල ධර්මයන්ගෙන් ජීවත් වෙච්ච ඒ වගේම පංච දුෂ්චරිතය ඇසුරෙමින් මේ විදිහට අකුසල් කරමින් ජීවත් වෙන සත්වයන්ම තමයි පින්නතුනේ මේ තිරිසන් ලෝකය කියන මේ අසරණ ලෝකය තුල කාගේවත් පිළිසරණක් කවුහරණක් නැති ඒ ලෝකයේ තුල ඒ විදිහට ජීවත් වන්නේ උත්පත්ති ලබන්නේ පින්නතුනේ ඒ විදිහ අකුසල ධර්මයන් කරගත් සත්වයන් බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඉතින් ඊළඟ ලෝකය තමයි පින්නතුනේ ඊළඟ පංච ගතිය කර සඳහන් වන හතරවෙනි ගතිය තමයි පින්නතුනි මිනිස්්‍ය ලෝකය කියලා කියන්නේ. ඉතින් මිනිස්්‍ය ලෝකය කියන එක පිළිබඳව පින්නතුනි අපි දන්නවා. මේ මිනිස්්‍ය ලෝකය තුළ උත්පත්ති ලබන හේතුන කර්ම මොනවද? මොන වගේ කුසල කර්මයන් පුණ්‍ය කර්මයන් සිද්ධ කරගත්තාද මේ මිනිස්්‍ය ලෝකය තුළ උත්පත්ති ලබන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ඒ විදිහට දේශනා කරා. ඒ වගේම ඊළඟට පිළිතුරු දිව්‍ය ලෝකය පංච ගති අතර පස්වෙනි ගතිය තමයි මහා සේනාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන දිව්‍ය ලෝකය. තමන් වහන්සේ මේ දිව්‍ය ලෝකය දන්නවා, දිව්‍ය ලෝකේ උපදින සත්වයෝ දකිනවා, ඒ දිව්‍ය ලෝකේ උපත ලැබලා ඒ සත්වයන් සැප විඳින ආකාරය තමන් වහන්සේ බුදු ඇසින් දකිනවා කියලා බුදුරජාණන් වහන්සේ විදියට දිව්‍ය ලෝක හයක් පිළිබඳව ඒ චාතුරු මහරජිකය තාවතින්ස යාමයේ තුසිතය නිර්මාණ රති පරිණිමිත වසවර්තය කියලා මේ දිව්‍ය ලෝක හයක් පිළිබඳව දේශනා කළා තිබෙනවා. ඒ වගේම විසාක උපෝසතයේ වෙනි දේශනාවන් වලදී ඒ විසාක විසාක මහා උපාසිකාවට බුදුරජාණන් වහන්සේ පින්වතුනි මේ දිව්‍ය ලෝකවල තිබෙන දිව්‍යමය ආයුෂ පිළිබඳව ඉතාම පැහැදිලිව උන්වහන්සේ විසින් දේශනා කළා තිබෙනවා. ඊළඟට පින්නතුනි බ්‍රහ්ම ලෝක පිළිබඳව බුදුරජාණන් වහන්සේ තාම පැහැදිලිව දේශනා කළ තිබෙනවා මොන හේතු නිසාද බ්‍රහ්ම ලෝක තුල උත්පත්ති ලබන්නේ කියන එක. ඒ වගේම මේ බ්‍රහ්ම ලෝක තුල ඒ සත්වයන් ගත කරන ජීවිතවල ස්වභාවය පිළිබඳව ඒ වගේම ඒ ලෝකවල තිබෙන ආවේශ පිළිබඳව බුදුරජාණන් වහන්සේ තාම පැහැදිලිව මේ විදිහට දේශනා කරන්නේ. ඉතින් පින්නතුනි මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේට මේ සත්වා වාස පිළිබඳව ලෝක ධාතු පිළිබඳව උන්වහන්සේට දේශනා කරන්න පුළුවන්කම ලැබුණේ උන්වහන්සේ පැහැදිලිවම බුද්ධ ඥානය තුළින් සර්වඥතා ඥානය තුළින් ඒ වගේම දිබ්බ චක්කු ඥානය වෙන්නේ ඒ විශිෂ්ට ඥානයන් උපදවාගෙන ඒ වගේ අවබෝධයක් ඒ වගේ ඥානයක් ඇතුව තමයි පින්නතුනේ උන්වහන්සේ මේ සියලු දේශනාවන් සඳහන් කරන්න දෙන්නේ. ඉතින් ඒ නිසා පින්නතුනේ අපිටත් මේ ලෝක දකින්න පුළුවන් ඒ කියන ඥානයන් ඒ දිබ්බ චක්කු වෙනි පූර්වේ නිවාසානුස්පති ඥානයන් උපදවා ගත්තොත් අපිටත් මේ ලෝක දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ විතරක් දැක්ක නෙවෙයි. සමහර ඍෂිවරුන්ට යම්කිසි ප්‍රමාණයකට මේ ලෝක ධාතු දකින්න පුළුවන්කම තිබුණා. ඒ වගේම මහරහතන් වහන්සේලාට අභිඥාලාභී උතුමන් වහන්සේලාට මේ කියන ඥානයන් තිබුණා. මේ ලෝක ධාතු පිළිබඳ ඒ අය දැක්කා. ඒ විදිහට පින්නතුනේ බොහෝ දෙනෙක් දැකපු, ප්‍රත්‍යක්ෂ කරලා දේශනා කරපු, සඳහන් කරපු ස්වභාවයක් තමයි පින්නතුනේ මේ ලෝක ධාතු සත්‍වාවාසාදිය. ඉතින් ඒ නිසා පින්නතුනේ අපිට ඒ ඥානය, ඒ අවබෝධය නැතත් ඒ බුදුරජාණන් වහන්සේලා වෙලේ ඒ උතුමන් වහන්සේලාගේ ඒ විශිෂ්ට ඥානය අවබෝධය අපි සද්ධාවෙන් සරණ ගිහිල්ලා පින්නතුනේ අපි කල්පනා කරන්න ඕන. අපි කරන කුසල කුසල කර්මයන්ට අනුව එහෙමනම් මෙන්න මේ වගේ සංසාරයක අපිට සැරිසරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපි උත්සාහ කරන්න ඕන කල්පනා කරන්න ඕන අපේ ජීවිතය අපි අඳුරටපත් කරගන්න සතර පායන වෙන තැන් වලටපත් වන්නට ඉඩ දෙන්නේ නැතුව ඒ වගේ ලෝකවලට යන්නට හේතු වෙනවා යයි කියලා බුදුවරෝ යම්කිසි කරුණු කාරණාවන් පිළිබඳ දේශනා කළා නම් ඒ අකුසල ධර්මයන්ගෙන් වැළකීලා පින්වදින පුළුවන් තරම් අපි ධර්මයේ දකින්න පුළුවන් ධර්මය අවබෝධ කරගන්න පුළුවන් ලෝකවල උත්පත්ති ලැබලා මේ සියලු ලෝක වලින් නිදහස් වෙලා ඒ ලෝකෝත්තර නිවන් අවබෝධ කරගන්නටයි පින්නතුනේ අපි හැමදෙනාම අදිස්ථාන කරගන්නට ඕනේ. එහෙමනම් මේ උතුම් ධර්මානුශාසනාවට ඔබ හැමදෙනාම ශ්‍රවණය කරලා මේ රැස් කරගත්තා වූ සකල විද පුණ්‍ය ධර්මයන්ද අපි හැමදෙනාටම වහ වහ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගෙන උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු ශාවකං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා බෝධයන්තු සිවං පදන්ති මොදා ධර්ම ශ්‍රවණය කිරීම තුළින් මේ පින්වත් හැමදෙනාම මේ සිද්ධ කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන් දෙවියෝ අනුමෝදන් වෙත්වා. ඔවුන්ගේ දිව්‍ය ආශිර්වාද වඩා වර්ධනය කරගනිත්වා කියලා සාදු කියලා නැවතත් පින් දෙන්න. ඒ වගේම මේ පින්නතුන්ගේ නමින් මිය පරලොව ගොස් සිටින ඥාතීන් විශේෂයෙන් බී.එස්. සේනානායක මෑණියන්ගේ නමින් මිය පරලොව ගොස් සිටින ඒ එතුම් එතුමියගේ මෑණියන් වන මැටිල්දා ජයසිංහ මෑණියන් වහන්සේ ඒ වගේම ඊදී සේනානායක පියතුමා පියතුමාණන් වහන්සේ දීදී සේනානායක සීයා එවැගේම දී හේවගේ හේවා ගණින්ගේ සාමී පුරුෂයා එවැගේම බෙනීතා හේවා ගණින්ගේ දියණිය කියන ඒ මිය පරලොවගේ ඥාතීන් විශේෂයෙන් සිහිපත් කරමින් ඒ හැම දෙනාගේම ජීවිතවලටත් ඔබ හැම දෙනාගේම නමින් මිය ගොස් සිටින සියලු ඥාතීන්ටත් මේ පින් අත්පත් වේවා. ඒ ඥාතීන් සසර දුකක සිටිනම් දුකින් අත මිදෙත්වා ඔවුන්ගේ සංසාර ජීවිත සැපවත් භාවයෙන් පත් කර ගනිත්වා කියලා සාදු කියලා මියගේ ඥාතීන්ට පින් දෙන්න. ඒ වගේම අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන බී.එස්. සේනානායක මෑණියන් වහන්සේටත් ඒ වගේම එම පවුලේ අනිකුත් ලොකු කුඩා සෑම සිළු දෙනාගේම ජීවිතවලටත් මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා විශේෂයෙන් අද දවසේදී Tamange 9 වෙනි උපන්දිනයේ සමරන කෙනුලේ කරුණා කලගේ මිනිබිරියට මේ උතුම් පුණ්‍ය ශක්තියන්ගේ බලයත් ඒ වගේම තිවද රත්නත්‍ර ආශිර්වාදයක් ලැබේවා මේ හැම දෙනාගේම ජීවිතවලට මේ උදාහරතර පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වීමෙන් හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා එළඹ පැමිණ තිබෙන යම් කිසි අපලෝපද්‍රව ග්‍රහ දෝෂ කරදර බාධක ලෙඩ දුක් ආදී වෙත්නම් ඒ සියල්ලම දුරින්ම දුර වේවා ඒ වගේම මේ සෑම සිළු දිනාගේම යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා කරන කියන රැකී ආරක්ෂා ආදී කටයුතු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී දියුණු වේවා ඒ වගේම මේ හැමදෙනාගේම සසර ජීවිතද පරලොව ජීවිතද සුගතිගාමී සපවත්ව වාසනාවන්ත ජීවිත බවටමපත් වේවා විශේෂයෙන් මේ පින්වතුන් බලාපොරොත්තු වෙන ආශිර්වාද කරන්නට ඒ සුජීවත්ව වාසය කරන සියලු ඥාතීන්ට ඒ වගේම බෞද්ධ ආරෝපවාණී සභාපති ඒ පූජ්‍ය ධර්මාගම කුසල ගමනායක ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ දේශක ස්වාමීන් වහන්සේලාට ඒ සියලු දෙනාටමත් මේ උතුම් පුණ්‍ය ධර්මයන් දෙලව සැනසෙල්ල පිණිසත් ඒ වගේම කෙලවර උතුම් අජරාමර නිවනින් සැනසීම පිණිසත් මේ පින් හේතු වාසනාම වේවා කියලා සාදු කියලා හැමදෙනාම ප්‍රාර්ථනා කරගන්න. හොඳයි වැඳ ගන්න ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස නිච්ඡන් වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු පින්වත්නි ධර්ම මාර්ගය තුලින් ඔබේ ජීවිතාව සරි කරගන්නට ඔබට මාර්ගය කියා දුන්නා වූ ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ වන කොළඹ හත ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරවාසී පූජ්‍යපාද ඕමාරේ සෝමිස්සර ස්වාමින්ද්‍රයන් වහන්සේ හට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සම්පන්නිය ලැබේවායි අපි සියලු දෙනාම සාදුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු සාධෝ සාධෝ සාධෝ